ඒ නිසා මම ප්‍රශ්නේ සංස්කරණය කිරීමක් මම කරේ. ඒකෙදි පෙන්නනවා මේ මීය කල්නකොට බලලා ඒකටම යෙදිලා සියල්ල අතහැරලා 100%ක් ඒකට යෙදිලා ගත කරනවා. ඒක තන්නේ ක්‍රම තණ්හාමාන දිටි සම්පාදනය කිරීමට යෙදෙන සතියක්. ඒක මේ බලලා මේ දැනීටෙන් ඇවිල්ලා රිට්‍රීට් කරලා ඉගෙන ගන්න එක නෙවෙයි.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 ඉතින් ඒක සාමාන්‍යයෙන් ඔය කියන ප්‍රශ්නේ ඇටියට සම්මා සතිය පුළුල් සතිය කියලා ගන්න පුළුවන්. අර ක්ෂණ මාත්‍ර වශයෙන් අවිලා යන සතිය සතිය තමයි. හැබැයි තාම Tamanට කිවා අහන්නේ නැහැ. කිවා නාහන ගතියක් තියෙනවා. ඉඟිපිඟි කරනවා. උත්සාහයට ප්‍රතිඵල ලැබිලා තියෙනවා. නමුත් එයා යනකොට කියලා නෙවෙයි යන්නේ. පැදුරටත් නොකිය යන්නේ. ඒක සතිය. හැබැයි ඒක තව සම්මා මට්ටමට අවිල්ල නැහැ. යහපත් කීකරුකමට අවිල්ල නැහැ. කැලෙන් එළියට ගත්ත මීහරකෙක් වගේ. විය ගහට පුරුදු වෙලා නැහැ. එහෙම නැත්නම් නායට අහන්නේ නැහැ. එහෙම සතියක් තියෙනවා. ඉතින් ඒ වගේ විග්‍රහ කරොත් මේ අවස්ථාවට හොඳයි කියලා තමයි මට හිතෙන්නේ.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 හැම එකක්ම හිතා ගන්නවා. හැම එකක්ම හිතා ගන්නවා. අලුතෙන් හම්බෙච්ච අර වාසිය නිසා වෙනද තිබුණු අවාසිය දෙගුණ වෙලා පේනවා. ඒක හොඳට කල්පනා කරන්නේ මනෝමූලිකව හදාගත්ත ප්‍රශ්නයක් මේ. ඉතින් ඒක යෝනිසමනිකාට දානවා කියලා කියන්නේ දැන් හරි ඉතරමට යන්නේ නමක් නැතුව හිටියා.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 කැම්පස් එකට ගියහමත් ප්‍රේම් ඉතින් මාව තෝරගත්තා. මං හොඳයි කියලා ඉතින් ඊට පස්සේ නිව්සීලන්ත සමාවිල්ලනවා. <laughs> සමාවිල්ලනවා. නිව්සීලන්ඩ් ඇවිල්ලත් පත්තරෙත් කරනවා. කම්පැනි කරන්න ගිහිලා විශාල විදියට. ඒ ඔක්කොමත් කරනකොට කරලා මම හිතුවේ මම හරි හොඳයි. මම මේ බුද්ධ සාන්තදාන්ත එක්කෙනෙක් කියලා.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 ගියහම එක තැනක මට හිර වුණා. මට යන්න බෑ. මේ පැත්තට අඩිය තියන්නත් බෑ අර පැත්තට අඩිය දෙන්න කොහෙටවත් අඩිය තියන්න බෑ. මම වංචනිකයි කියනක මට දැනෙනවා. හරිම වංචනිකයි කියලා දැනෙනවා. ඉතින් ඊට පස්සේ මම ස්වාමීන් එතකොට අපිට ඉන්ඩිවිජුවල් කමටහන් තිබුණා.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 හැබැයි ඒක කාලෙකදී මට ඉන්න බෑ නැගිටලා කෝපි එකක් ඔන්න හිතෙනවා. හොඳ රස සුවඳ කෝපි එකක් එනවා. මම ස්වාමීන් වහන්සේ ගියම ගා ස්වාමීන් වහන්සේට කාමච්ඡන්දය ඇවිල්ලා මට මේ කෝපි එකක්ම බොන්න හිතනවා කියලා. නෑ නෑ ඔය තියෙන ද්වේෂය කිව්වා. මම ඒකට ආසුම් නෑ. මට මං හිතේ මං හොඳ කෙනෙක්. මට ද්වේෂය නෑ. ස්වාමීන් වහන්සේ මොනවද මේ කියන්නේ? මේ බොරුනේ කියන්නේ කියලා. මට හිතුණා මට ද්වේෂය නෑ. මට තරහ යන්නේ නෑ කියලා. හැබැයි ස්වාමීන් වහන්සේ ඒකම කිව්වා. ඕකම තමයි මට බුදුහාමුදුරන්ගේ මට කියන්න බෑ.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 තෙරුවන් සරණයි. එකක් ඇඩ් කරන්න අවශ්‍යයි. කියන්නේ දැන් මෙතනින් සතිය පුරුදු කරගෙන ගියාම ගෙදර ගියාම ඒ ඒ ඒක ඒක තමයි කරන්න ඕන. ඒ වගේම මම කියනවා ස්ලෝලි වැඩ කරන්න පුරුදු ඒ සතිය ගෙනිච්ච සතිය උඟ වෙලාවට නැති වෙන්නේ අපි කලබල වැඩි වුණා. දිසි වැඩි වුණා. අපි දැම්මනම් පාටි හතරක් මාසෙකට දැන් ගියාම ඒක දෙකකට අඩු කරනවා. පාටි එකක් නොවන කියන්නේ පාටිස් um, get togethers කියලා කියන්නේ අපි හරියට බිසි කරන දෙයක්. ඒ ඒ ඒ වගේ දෙයක් කරන්න පුළුවන් ඕගලන්ට ඒකට එන්න කියලා අපි බණක් හමු.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 මේ අල්ලනෝන කිව්වා වගේ වෙලාවක් නැහැ කියන එක නම් අමූලික බොරුවක්. ඒ කියන්නේ අපිට ඕන තරම් වෙලා තියෙනවා. දැන් මමත් තාම කාර්යබහුල <clears throat> කෙනෙක්. ඒ වුණත් හැමදාම <clears throat> මමත් මේ උදේට නැගිටලා පුළු පුළුවන් විදිහට භාවනා ටික ටික කරගන්නවා. දැන් ඊයේ ආම්දුරෝ අපේ ගෙදර නවත්තෙන් ගත්තේ. ඉතින් ආම්දුරෝ මේ නාවලා මුණ සෝදවල ඇඳට දාලා මම නිදාගන්න යනකොට 10 මාර 11 විතර වුණා. ඊට පස්සේ මම කොහමාරි පාන්දර දෙකට නැගිටලා පැයකමාරක් මෙඩිටේට් කරා. මේ ඒකින්ද අපි කාටත් ඔක් කරන්න පුළුවන් මේ ධෛර්යය ගන්න එක තමයි තියෙන්නේ. ආමුදුරන්ගේ මොන හරි තියනවාද? ඉතින් මට කියන්න තියෙන මේ භාවනා කරන වෙලාවේ දැන් ගෙදර ගිහිල්ලා ගැන කල්පනා කරන්න හදනවා කියන්නේ අමු තකතිරුකමක්. කරුණා කළ මේ හම්බෙච්චලා සතිය පිටුවට සතිය උත්තර දුන්නේ නැත්නම් ওই සතිය මෙහෙදි කුණු කෙල පිටක් වගේ විසිකොල්ලයි.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 ඊට පස්සේ කක්කා. ආයෙත් අරගෙන වර්තමානයේ තියා ගන්න බලන්න. හැබැයි වර්තමානයේ ඉන්නකොට දිනවා හරි හරි ඉතින් දැන් නම් හොඳයි මේක පරමාර්ථනේ ඉන්නේ. ගෙදර ගියාම සම්මුතියට ගියාම මොකද කරන්නේ? ඉතින් මෙතන ඉඳගෙනත් අර කක්ක ටිකක් දාගෙන මේක තමයි අපේ තියෙන අපිට දැන ගන්න ඕනේ කවුරුත් කරන ගන්න. ඒක තාම කරන එකේ. ඒක දැක්කට පස්සේ හිතෙනවා මේ මේ ජීවිතේ අපේ හිත හැම වෙලාවෙම අතීතේ ජීවත් වෙනවා අනාගතේ ජීවිත හීනක ජීවත් වෙනසක ප්‍රകൃතියේ ඉන්න දන්නේම නැහැ. කොන්න සැප දුන්නත් බෑ. ඒ උඩල කොට උඩ තිබ්බා වගේ. ඌට ඕන කරන්නේ චේතනක්, ඌට ඕන කරන්නේ අඳුරු තනක්.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 උදාහරණයක් සංසාරයේ පැවැත්මේ ආකාරය දෙස බැලූ විට ශෝකයක් උපන්නා නම් පසුව ඒ ශෝක සිතවිල්ල මෙනෙහි කර එය ඇති වූයේ මෝහ ద్వේෂ සිත්වලින් බව දැන ඒන් සිදූ කර්මඵලය පසුව ප්‍රහාණය කළ හැකි. මෙම නිදර්ශනයේ වැරදි තිබේ නම් අපට අනුකම්පා කර පිළිතුරු සපයන සේක්වා.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 අපි තාම හිතනවා වෙච්ච දේවල් මේ ධර්මානුකූල විග්‍රහයක් අපිට මේ පව් සමා කිරීමක් කරයි කියලා. නෑ. ඊට පස්සේ ලේසිම පව් සමා කිරීම තමයි මේක අතීත සිද්ධියක් බව දැනගෙන මේ ඔක්කොම ප්‍රබුද්ධ විසඳුවත් නැති වුණත් පළවෙනියෙන්ම දැනට වලිග පාගගෙන ඉවරයි. වර්තමාන මොහොත පැනලා ඉවරයි.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 භවෙවට නැගීමක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ වර්තමාන මොහොතේ ප්‍රඥාවම නැති වුණාට ඒ ප්‍රඥාවට අවශ්‍ය කරන ඔක්කොම අමුතවි ටික තියෙනවා කියලා කල්පනා කරගත්තාම හරි. ආමුදුනේ මේ ප්‍රශ්නේ දැන් මේ සම්මා දිට්ඨිය ආර්ය ශ්‍රාංක මාර්ගවල එකක් විතරක් අපිට ගන්න පුළුවන්ද? අපි භාවනාවෙන් මේ ආර්ය ශ්‍රාංක මාර්ග සේරම එකවර වැඩෙනවනේ නේද?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 ඒ ඒ ප්‍රශ්නෙම නැවත හඳුනන පොඩි පැහැදිලි කිරීමක් කරගන්න ඕන දැන් සම්මා දිට්ඨියෙන් විතරක් තණ්හාව නැති කරනවා කියන කියමන හරිද කියන එක. ඒ කියන්නේ අර ඒ පන්තියේ මොනිටර්ගේ නාමයෙන් පන්තියම හඳුන්වනවා. සම්මා දිට්ඨියේ නාමයෙන් අටම හඳුන්වනවා. එහෙම වෙලාවල් එනවා ඒකට ඒ නාමකරණ ඉදි කරනවා.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 මේක තමයි භාවනාවේ අපිට හම්බෙන දේ. ඉතින් අපි මේ තීන්දුව ගත්ත ක්‍රියාත්මක කරලා අපි කවුරුත් මේක ඇනලයිස් කරන්නේ නැහැ. දැන් භාවනා කරපු නිසා තීන්දුව එනකොටම තමහර විටක හිතනවා මේ මොකද්ද මේ ආපු උනේ? මොකට මොකද උනේ? මොකද්ද මේ උන? වසංගතයක් වගේ ආපු වෙලාව ඉඳලා අපි තිබුණු වැඩ සියල්ලම නතර කරලා සම්පූර්ණ බවට සිග්නල් දාලා දකුණට කපලා අතපය කඩාගෙන නටනවා. ඉතින් මේක මේ මේ මෙහෙවීම මේකට එන මේ තල්ලුව එක්ක තන්න එක්ක මහාන එක දික්ටි. ඒක ආඩපතේ වහයලා ගන්නවනේ. අර ඔක්කොම මට කවුද කියලා මතක නැහැ දිගේ යනවා. දැන් භාවනා කරන හිතනවා මේ මොන උනන්ද මේ ඇවිල්ලා තියෙන්නේ. මං ඊට චිත්තකල චිත්තක්ෂණ ඉස්සෙල්ලා ලකුණක්වත් තිබුණේ නැහැ.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 ඒ විචිත්‍රය මොකද අතිරණ නිසා. ඒ විචිත්‍රත්වයේ තියෙන්නම අතිරණේ නිසා. මේ අතිරණේ තමයි යෝගාචරය තිරියම් කරන්නේ. තීරණේ වාසිය නාකි කරනවා. මනෝපියා කුරුසෙට දාලා එන ගහනවා. අතිරණේ ඉන්නේ. කෑයික එක කාලත් නැහැ අතේ. කන්න කන්න කන්නද අතේද කියලා තියාගෙන ඉන්න පුළුවන්. මෙන්න මේ අතිරණ අපි පුදුම බයයි. ඒ කියන්නේ කිසිම ස්කවුටින් නැහැ අපි ගාව. කිසිම දෙල්ලක්කාරකමක් නැහැ අපිට. අපිට මේ දෙකම තියාන කරවන ඉන්න පුළුවන් කියන එක අපිට පේන්නේ අපි ලොකු ආතතිය කර නෑ. ගත්තොත් තීන්දුව ගත්තොත් තමයි ආතතියට අවු වෙන්නේ. දැන් ආමතුනේ ඒ ඒ අවස්ථාවේදී දැන් ලල්තනෝරට මේක වාන්චනික ධර්මයක් කියන එක සිහියට ආපු එකෙන් පේන්නේ හැමදේ යෝනිසෝ මනස්කාරයෙන් ඉන්න බවනේ. එතකොට වෙන අකුසල ප්‍රමාණය අඩුයිනේ නේද? පැහැදිලිවම අපි අපිට 100 100ක්ම කියන්නේ බෑ යෝනිසෝ මනස්කාරය කියලා. මේ පණින්න පෙර සිතා බැලීමක් වෙනවා දැන්. මේකට බුදුහාම කරන ප්‍රතිවේක්ෂාව කියලා. චේතයිත්ව චේතයිත්ව කම්මං කරෝද. ඒක පාඩ දඩස් ගලාපු ගමන් කරන්න ගියොත් ඔබ නිකම්ම රොබෝ. උඹලින්ගම ආවේග ජනකයි දැන් උඹ කල්පනා කරනවා. ඒ නිසා යට සමාජලාට මේක මේ කල්පනා කිරීම හදිසිය කළ යුත්තක් නැතර කරන්න අපෝ අයෝනිසමනසිකාරද දන්නේ නැහැ.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 ගන්නවා තීන්දුවක් හරි ගියොත් කම්මෝගෝ චිකාගෝ කියලා හරි ගිය මිනිහා දිනුනුයි මිනිහා ඊට පස්සේ තීරිසිතන්නේ පස්සේ ඒකයි නිවන දැක්කට පස්සේ නිවන් මාර්ගේ නමයි කියලා බුදුහාමර කියන්නේ ඒක තමයි ලෝකේ ස්වභාවය ඒ නිසා ඒ වගේ දේවල් වලට මොන දෙන්නේ නැහැ අපි භාවනා නොකරනවා අපි මේවා සාකච්ඡාවට ගන්නෙත් නැහැ කේස් එකක් නැහැ එහෙම ඒක වෙලා අපි දන්නෙත් නැහැ ගිහිල්ලා දැන් අපි නෑ අපි ඒක තව කෙනෙකුට කියන ධර්මයක් පාටපත් කරන අපි ඒක නැවත නැවත පාවිච්චි කරන මට්ටමකට ගත්තයි කියලා කියන්නේ අපි ඒක ධර්මතාවයක් හඳුනා ගන්න හදනවා එකෙන්.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 අච්චර ඔක්කොම දැක බුදුහාමුදුරුවත් හිමිකම අවුරලා නැහැ. ඒ සම්පූර්ණ රයිට් රිසර්ව් නෑ මේ අපිට හම්බෙච්ච මේ උණු බිජ්ජට. මේ අයිතිවාසිකම් කතා කරන්න. ඒ නිසා ලලිතට අයිති නෑ වුණා. ලලිත මීට පස්සේ ආවට ගියාට තීරණ ගන්නත් රෝහණ මහත්තයනත් අහලා බලන්න. <laughs> අයියා ඔය ප්‍රශ්නේ අනකොට මම කියලා දෙන්න.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 මගේ එකම බලාපොරොත්තු ඊට පස්සේ යටි කරගන්නේ. ඉතින් ඒකට උත්තර දෙන අපේ පඬිසානස කියනවා කාට හරි Tamanටම තනියෙන් භාවනා කරන්න පුළුවන් තැනකටපත් කරන්න පුළුවන් වුණොත් මම සතුටු වෙනවා. ඒ මට ඇති. ඒ මාර්ගඵල කතා මට ඕනේ නැහැ. කියලා කියනවා අපි මේ පුංචි ලංසුවකට අපි වැඩ කරන්නේ.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 අනවාරියේ ඒතර මොකක්වත් වෙන්නේ දැන් සතිය නෑ කියලා දන්නවනම් එච්චරයි. ඒක දන්නවනම් ওই ටික ඔක්කොම නිකන් බයිලා කතා. ඕනේ බයිලාවක් කියාගන්න පුළුවන්. ඒ සෑම බයිලාවකම වෙන්නේ තමන්ගේ මේ අර මෝඩකමට ඔටුනු පළඳින එක තමයි. පළවෙනි දේ තමයි දැන් සතිය නැහැ.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 කොච්චරක් අහුවෙච්ච දේ ඇතුළත කතාවක් කරලා තියනවද? ඉතින් ඒක නිසා ඒ අර පළවෙනි පටන් ගත්ත කාරණා වෙන එකක් තියෙ එකක් තියේදී මේ කතාව ගොතන වැඩේ. දිගටම නෑ මේකට තමයි මේ සුත්තමේ ඥාන වැඩියට පාවිච්චි කරනවා කියලා කියන්නේ ඔන්න ඔකට තමයි.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 ඊළඟ ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්ස සක්මන් කරන විට විතක්ක ਵਿਚාර දෙක එක විටම බැලීමට පුළුවන්. මා විතක්ක වරහන් ඇතුලේ වම දකුණ ලෙස බලන විට ਵਿਚාර ලක්ෂණ බැලීමට අපහසුය. විතක්ක වලට පසුව ਵਿਚාර වරහන් ඇතුලේ තද ගති පය වැදෙන අයුරු වරහන් වහලා ආදිය බැලීමට පුළුවනි.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 තෙරුවන් සරණයි. නෑතර මෙතන දැන් මේ සාරිපුත්‍ර ස්වාමීන් කතා කරන්නේ සම්මා දිට්ඨිය විතර කරන්නයි. එතකොට හුඟක් වෙලාවට මේ විපස්සනා පැත්තට බර කොටස විතරයි ගන්න මුල් කොටස විතර ගොරෝසු දේවල් හසුරවන්නේ නැහැ. නමුත් මෙන්න මෙහෙම ඒකත් එක්ක අල්ලලා විස්තර කරන්න කීත හැකි.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 භවතණ්ණාව කරගෙන යනකොට නිසින්ද කරන්න දෙන්නේ නැතුව බාධා කරන හැම කෙනාම පේන්නේ හතුරෙක් වගේ. එම් බැන්නම් තමයි තීදිනස ගන්න හිතෙනවා. විභවතණ්ණාව වෙනවා. එතකොට ඒක ද්වේෂපදටමට යනවා. තණ්හාව, කාම තණ්හා, භව තණ්හා කියන එක දෙකම තණ්හාපදනේ මේ තියෙන්නේ. ඒකට විරුද්ධාර්ථයට යනවා විභව තණ්හාව.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 කාරණේ තේරුම් ගත්තට පස්සේ ඒ කියන්නේ රාහු ජාතම් බන්දරන් ජාතම් තමයි. ඒක තමයි සිද්ධාර්ථ කුමාරය තේරුම් ගත්තට පස්සේ දරුවක් ඉපදුනායි කියලා කියන්නේ බන්දරන් ජාතම් රාහු ජාතම්. ඕකේ අසෝදරාවට එම ඇහුණා නම් මානවයිතිවාසිකම් පිළිබඳ නඩු දානවා. මේ බලන්න මේ গিදර මිනිහා කියන දේ සුද්ධෝදන රජුගේ પરම්පරාව ගෙනියන්න ඉන්නේ ඊගාව එක එනකොට ඒ මහේකා කියන කතා.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 ඊට පස්සේ ඒ දැනගෙන ඊට පස්සේ දරුවා ඉපදීම සඳහා ඒ කරන පාටි දෙමිල්ලේදී Tamanට තණ්හා මාන දිට්ටි අඩු වෙන්න වැඩේ කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නකුත් නැහැ. තමන් අර නොදැන කරනවා තරම් වල්බූත විදියට බూరు තාලට කරන්නේ නැහැ ඒකට. ඒක කරන්න ආගමික ධාර්මික ක්‍රම තියෙනවා සරුවචනාංශෙත් දරුවෝ ගෙනලා සරුවචනාංශයට වන්දවලා ආයු වර්ණෝ සුඛම් බලං කියලා ඒ දරුවට ආයුෂ වර්ණ වැඩිවීම සඳහා කළ යුතු ධාර්මික කොටස් වර්ගයක් තියෙනවා. ඒක පාටි කියන මට වැටෙනව නැද්ද කියන වෙනම දෙයක්. නමුත් ඒක කරනකොට සාමාන්‍ය අවබෝධය තියෙනවා. අවබෝධය තියාගෙන කරනකොට ඔච්චරම නාස්ති කරන්නේ ඔච්චරම කාලා බීලා නාලා නිකන් කක්ක කරගෙන වැඩේ කරන්නේ ආශිර්වාද වෙන විතර කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඒකට පිළිහිටියට සංඝයාට ඇති වැරද්දකුත් නෑ.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 එනිසා අරක ගහලල්ලා කියන්න හදන්නේ. <laughs> ඒ උනාට මේ යම රජුගේ පොතේ කොලම්ස් දෙකක් තියෙනවා. දෙකක බැලන්ස් කරලා තමයි ඔයගොල්ලෝ කවුන්ට්ස් බැලන්ස් කරන්නේ. දැන් හාමුදුරනේ ඒක ඇත්තෙම දැන් මේ පාටියක් දාන එකෙන් අපිට වෙන අකුසලයේ අකුසල් පැත්ත බැලුවොත් එහෙම අපි ඕක උපාදාන කර ගැනීම නැත්නම් අපේ පංචේන්ද්‍රයන් අනවශ්‍ය විදිහට පිනවීමක් හැටියට නේද අකුසලෙ වෙන්නේ. අපි සිම්ප්ලි ගම වර්තමාන මොහොත පන්නනවායි කියලා. දැන් මෙයා කතා කරලා කිව්වේ අපි මිනිසුන්ට එන්නේ කියලා බණක් අහලා බට්ටියක් කරනවා. ඒකට පාටි කියලා නමක් දාන්න. ඉතින් මේ ඉවෙන්ට් එක තමයි අපි ඔක්කොම එකතු වෙලා එක දෙයකට යෙදිලා ඉන්නවා. නැත්නම් අපි සතිය පිහිටීම පිළිබඳව එහෙම නැත්නම් අපේ සම්පජාඤ්ඤ පිළිබඳව හරි යෝනිසෝමනසිකාරය පිළිබඳව හරි මතුවෙන්න අවස්ථාවක් ගන්න. සාමූහික වශයෙන්. ඒකට ඒක හරි බලවත්. තමයි තනි තනිව සතිය පිහිටනට වැඩිය අපි දැන් මෙතන එකතර දැන් මෙතන මේ වගේ එක දෙගුණයක් හිටියනම් මේ ඉන්පුට් එක එකනේ රිසල්ට් එක ඩබල් වෙනවා එතකොට එන සමග්ගානන් තපෝසුකෝ කියන අර බුදුරජාණන්සේ කියපු අර සමගි මනස එකතු වෙනකොට එකයි එකයි දෙකයි නෙවෙයි ඕනනම් 11 වෙන්න පුළුවන් එකයි එකයි ඒ වගේ වෙනවා ඉතින් ඒක සඳහා අපිට පුළුවන් පාටික ස්වරූපයක් ඇති කරගන්න මේ කවුද අපේ අනාථපිණ්ඩික සිරිතුමා පුතාට කිව්වේ ඔබ ගිහලා බණක් අහලා આવොත් 1200ක් දෙනවා. එච්චර. ඈ? නෑ දැන් ඉතින් කවනෝ ඩොලරයක් කියලා හිතන්නකෝ. ඉතින් ඒ ළමයා ගියේ ඒතර බුදුරජාණන් වහන්සේ හරියටම ඒකට ප්ලෑන් කෙරුවේ නැත්තම් ඒ ඩොලර් 100 ගියා විතරයි වෙන්නේ. නමුත් බුදුහන්සේ plan කරනවා මට මොකක් බුදුහන්සේ plan කරන්නේ මොකද්ද වань මගේ බන නොතේරේවා. මගේ දන මතක නොහිටීවා කියලා ඉතින්. දැන් සාමාන්‍යයෙන් ගියානම් මම මේ මිනිහට බානේ ඔක්කොම මට මම ඒක වැටහෙන්න ඕනේ ඒකනේ හිතෙන්නේ. බුදුජානනාතේ හරියටම ජාඩියට මූඩිය වගේ කිව්වා මේ මනසට එක වචන පද පදයක්වත් වැටෙන්න බෑ. ඉතින් ආරෝ ගෙදර ගියාට පස්සේ සල්ලි ගන්න බැටුණා.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 ඒවා ඒවා මොකුත් නොකර ඉතින් ඔය සින්දුවක් කියලා කැමරටයක් කෑවා කිව්වට ඉතින් ඒකේ නැත්නම් කනවනේ. ඒ කොයි වෙලාවක කොහොමදත් කනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් කොයි එක හරි Tamanට තේරෙනවනේ මේකේ ගුණාත්මක වෙනසක්. ඉවෙන්ට් එක මොකක් වුණත් ගුණාත්මක වෙනසක් සිදු වෙලා තියෙනවනම් අපි ඕක ගැන විනිශ්චය කරන්න එපා. ඕක කරගෙන යන්න මං සාතික් කරලා කියන්නම්. ඔය එන්නේ එන්නේ ඕක විවරණ වෙන්න පටන් ගන්නවා. අපි හවුදේ දෙවෙනි ප්‍රශ්නකට යමු. නොඑක් මේ එකම යෝගාවචරයාගේ මං හිතන්නේ මේ ස්වාමින් වහන්සේලාගෙන් සමාවාය දෙන්නේ මෙන්න මේ දෙවෙනි ප්‍රශ්නේ නිසා මං හිතන්නේ. නොඑක් අවස්ථාවලදී උපන් දින උදෙසා ආශිර්වාද ආශිර්වාද තකා සාංගික දාන බෝධි පූජා ධර්ම දේශනාද පවත්වයි.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 ඒ කියන්නේ ඒ කිරීමෙන් ස්වාමින් වහන්සේලාට අකුසල් රැස් කර ගැනීමට රුකුලක් කරනවාද කියන එකයි මම හිතන්නේ. ඔය ඒක නිසා මහසි නැති අකුසල් රැස් කිරීමක් වේද? මහසිසයඩෝ ස්වාමින් වහන්සේ සඳහන් කළා තියෙනවා. මගේ භාවනා වැඩමුළුවකට ඇවිල්ලා දානයක් ගැන කතා කෙරුවොත් අකුසලයක් නේක.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 ඒකේ තියෙන ආවස්තික වටිනාකමක් තියෙනවානේ. ඒ චීදී ලාමක කුසල් වලට බඳින ගතිය මායාවේ දෙවෙනි බලපුලුව. කාමාතේ පටමාසේනා ဒ ුතිය අර්ථි උච්චති. අර්ථ කියන්නේ අධි කුසලයට කම්මැලි වෙලා ලාමක කුසලයට යනවා. ඉතින් නිසා මේ කතා කරන කෙනා බණ භාවනා කරන දන්න කෙනෙක් නම් මෙයා ගිහිල්ලා හාමුදුරන්ට ආරාධනා කරනවා නම් බර්ත්ඩේ පාටි එකට ගිහලා මං කියනවා පැහැදිලිවම තකතිරුයි කියලා.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 අපි ගොත්තේ අපි එදාට භාවනා පන්තියක් තියෙනවා කියලා ඒ කවුරක්වත් ඉන්නේ මොකද කවුරුත් දන්නේ නැහැ නේ. ඒ නිසා මේක පොදු ජනතාවට තමන්ගේ මට්ටම මේ පොදුවේ දාන්න යන්න එපා. ඒක ලොකෝතාන්ති කියලා දෙනවා අනුන් Tamange මෙන්න මනින්න එපයි කිය. ඒකෝට අපිට හැම වෙලාවෙම අත්ුක්කංශන පරවම්බනයක් එනවා. මේවට යන ආමුසුත් මොඩියෝ. මෙතන ආපු මිනිස්සුත් මොඩියෝ. ඇත්තටම බලනවා නම් මමයි මොඩයා. මේක මම දන්න මම මට හැසිරෙන්න පුළුවන් ඊට වැඩි ආදර්ශවත් ක්‍රමයකට. ඒ හරහා තමයි අපිට මේ නොදන්න අයට ඒක දෙන්න පුළුවන්. ඒකට කොනහල බෑ. ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කළ තියෙනවා මේ ධර්ම මේ වෙන කල්පනා කිරීම අත්ුක්කංශන පරවම්බේට වැඩ පරවම්බනේට වැඩෙනවා නම් අසත්පුරුසයි කියන. ඒක නිසා මූලාස දෙක තුනක් ගන්න වෙනවා. Tamange මෙම්මෙන් අනුමනින්න එපා. අපිත් ඉස්සලමෙන් පාටි දාලා තමයි මෙතෙන්ට ආවේ. ඒ වෙලාවේදී අපි ගැන ප්‍රඥාව කොයි විදිහට පහත් කළා හිතන්නේ නැද්ද? ඊට බාධාක් වුණේ නැහැ අපි මෙතෙන්ට ආවනේ. දැන් ආවට පස්සේ අපි මේ එතෙන්ට එන එක නදිහා ආය හැරිලා බලන්න හදනවා කියන්නේ අපි අපි අතීතයට hina වෙනවා කියන එකනේ. ඒ වගේම අනාගතයට බාධා කරගන්නවනේ. ඒ නිසා එතන කාගේරි ආරාධනාවක් නම් ගිහිලා කරන්න ප්‍රශ්න නෑ. එතකොට එන්නේ ප්‍රඥාවනේ කරුණාව. කවුරු ආරාධනා කරා ඔබ සීයේ බුද්ධි දාර්ධ කරන ඕ මම කරනවා. ඉතින් මගේම නෙවෙයිනේ ඒක. කාගේරි මෙහෙවීමක්. ඒක අසංස්කාරිකවයි සිද්ධ වෙන්නේ. නමුත් Taman පාටියක් දාලා බණ බාහනා කරන හාමුදුරන්ට මේ හැතැම්ම ගානක් පයින් ඇවිල්ලා බට්ටියක් කාලා යන්න වෙනවා. පව් අප්පා ওই ගෙදර හිටියත් ওই බට්ටික හම්බ වෙනවා. රේරුකාණේ ස්වාමීන් වහන්සේ කියනවා මේ ගහල්ලේ ඉන්න හාමුදුර කෙනෙක් කොළඹට ගෙනල්ලා දානයක් දීලා පිටත් කරන්නේ යන්න එන්න පැය 6යි. ඊට පස්සේ අර බත් කාපු ගමන් ආයි විවේකයක් ගන්න මොකක්වත් වෙලාවක් නැහැ. ඉතින් දැන් මේ දුෂ්කර ක්‍රියාවෙන් වෙන් වෙන්න විදියක් නැහැ. ඒක ලියලා ආරයා කියනවා මම තමයි මේ වැඩේකට මට බොහොම දක්ෂකමක් තියෙනවා. මේ අහවල් හමුදුර අසවල් තැන ඉඳලා මෙතෙන්ද ගෙනල්ලා දානයක් දුන්නා. හැම කෙනාම කල්පනා කරන්න ඒක ප්‍රයෝජනේ සලකලා මේ වැඩ කරනවා මිසක් එහෙම කරන්න වෙලාවල් තියෙනවා. ඒක වෙනම කතාවක්. අපි ඔය රුවන්වැලිසෑය ධාතු වංශලා තැම්පත් කරනකොට මෙහි ඉඳලා ඊශ්‍රායෙල් ඔයද මිස්රේ පැත්තේ ඉඳලා සංඛ්‍යා වංශලා වැඩම කරලා තියෙනවා. 12000 රෝමේ පැත්තේ ඉඳලා ඒව වටින දේව ඉතිහාසගත වෙන දේවල් ඒවට කරන්න ඕනේ.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 එමුනේ මෙයාට පැවිදි වෙන්න පුළුවන්. ඒක ලේසිම වැඩේ. මේ කවුරු එහා පැත්තේ පිලක් තියාගෙන මෙහා පැත්තේ පිලක් තියාන බැඩ්මින්ටන් ගහනවට වැඩිය ඔබ නිකමට පැවිදිලා බලපංකෝ. එතකොට උඹට තේරෙයි පරිප්පෝ කොහොමද කියලා. මේ ගොඩේ ඉඳලා පීනන්න උගන්නනවා වතුරේ බහලා දඟලන ආමුදුරුන්ට. බුදුරජාණන් කියලා දෙනවා අප්පකා පාලුක අප්පකා තේ මනුස්සේතු තේ ජනා පාරගාමිනිය අතායන් ඊතරා පජාතිරමේ වානු දහවති මේ සංඝයා කියන්නේ වතුරට බහැලා දියවලත් එක දඟලන කට්ටිය. ගිය කියන්නේ ගොඩ ඉන්න කෙනා. අර හාමුදුරන්න කියන ඔහොම නෙවෙයි මෙහෙම ස්ට්‍රෝක් කරන්න. මේ සමනල ස්ට්‍රෝක් එක කරන්න ජීවල කපන්නේ ඔහොමයි.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 ඒක ඇඟිලි දික් කරන්න එපා. එතකොට මෙයාට පහත් වීමක් කරනවා කිය. කවුරු හරි පාරක් ඇහුවොත් පාර තමයි දන්නවා. අන්නතන යන. එහෙම කරනකොටම දැනගන්න ඒනේ මේ පාරනේ මුළු අත දික් කරන්නයි කිය. ඉතින් ලොකු ස්වාමීන් කියනවා මේ මිනිස්සු මොන්න තරම් මේ මානව දයාව සංස්කෘතිය ගැන කල්පනා කරනවද තව කෙනෙක්ගේ සයිකොලොජි එක.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 අමරපුර නිකාය ගෝව හරියන්නේ මේක උගන්වන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලෝ ටිකක් ගිහියන්ටත් ඉගෙනනවා. දැන් රාමඤ්ඤනිකාය ගෝව හරියන්නේ ගිහියෝ දැනගත්තොත් තමයි මේක හරියට ගන්න කියලා ගිහියන්ටත් විනය ගන්නවා. ඉතින් ගිහියා Tamange ගෙදෙට්ටින ආමුදුන කකුල් දෙක හොදන ගමරේ දෝසලා බලනවා දෙපට සූර ඇඳගෙනද ඉන්නේ කියලා. ඕන දැන් රාමඤ්ඤනිකාට යන්නේ නමක් නැහැ. කොතලාවල කිව්වා. කොතලාවල කිව්වා බණ්ඩට බණ්ඩා බල්ලෝ ලියලා ආණ්ඩු කරන්න යන්න බා බල්ලෝ උඹව කනවා. බැඳලා තියපන් කියලා. මං කියන්නේ නැහැ තියන්නිකාය කරපු ක්‍රමය හරි කියලා. මේක නොදැන කරන එක නෙවෙයි තියෙන්නේ. මේ ගියාන දුන්නට පස්සේ ඒක ඒක යාලත් පාවිච්චි කරන්න දන්නේ නැහැ. අඳුරට දැලිපිය හම්බුණා වගේ මේ කවුරු එක්කද පාවිච්චි කරන්නේ? මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ ඊට පස්සේ පුදුම විදිහට කපා ගන්න. චින්තා බුදුරජාණන්තු කියලා තියෙනවා ශාස්ත්‍රීය කුමාරයත් එක්කත් සිල්වත් භික්ෂුවත් එක්කත් සර්පයත් එක්කත් ගින්දරත් එක්කත් පුංචි කියලා අත තියන්න යන්න එපා. මේ හතරට මම වුණත් අත තියන්නේ පරිස්සමෙන්. මෙහෙම ওই පුංචි ගිනි දැල්ල තිබ්බට ලව්ගින්නකෝ ලව්ගින්නක් බඩටපත් වෙන්න පුළුවන්. ශාස්ත්‍රීය කුමාරයව ගෙලිසෙල්ලම් කර කර හිටියට ඔබ රජ වෙන්න පුළුවන්. ඔය භික්ෂුව හොඳ ගුණ තියාගෙන නිර්ආකාරව හැසිරෙන කෙනෙක් වෙන්න පුළුවන්. සර්පයා පොඩි වුණාට වැදුනොත් විහ අමාරු ඒක නිසා මේ හතර සම්බන්ධයෙන් කටයුතු කරනකොට ප්‍රවේශයෙන් කටයුතු කරන්න කියලා. ඉතින් මං කියන්නේ කොහොම සංඝයා ඒ කියන කාට වැඩ කරනවා කියලා ඔය එහෙම් පිටිකේ ඥානසී හඳුරුවන්ට මේ ඒටිරට ඒටිආරට මහත්තයා සාසෝදිර කතා කරලා ඇවිල්ලා කිව්වලු ආමුදුනේ බලන්නකෝ මේ සංඝයා කරන මේ විලෝපන වැඩ නිසා මේ සාසනෙට වෙන ඊට පස්සේ කළු මොන කරනද මහත්තයා අපි එක කම්පැනි කට්ටියනේ ඉතින් අපි ඒ කවුරු කෙරුවත් අපි වගේ කියන්න ඕනේ කිව්වලු. ඉහි අපි කම්පැනි. ඒස සංඝයාත විවේචනාතුක බයිනවා. වෙන්නට කියනවා උඹ කරන වැරද්ද මගේ. අපි ඔක්කොම එකම දිවුර දරන්නේ කියලා. ඒ වගේ සංඝයා අතර තියෙන බැඳීම ඒ වගේ එකක්. ඉතින් ගිහියන්ට ඒ දේ කරගන්න අමාරුයි. ඒ වුණාට ඒ ගිහිව අර වගේ කරන්න ගියාට පස්සේ ඒ සංඝයා උපන්තින සාදයකට පැමිණලා උගුටුරා බෙහෙත් කරනට වැඩිය ගිහියා අතින් අතිපහුව වෙන්න අතපහුව වෙන තියෙන ඉඩ වැඩි. ඒ නිසා සරුවත් chance දේශනා කළා තියෙන්නේ අන්තිමට කාසාව කණ්ඩකෙක් හිටියත් ඌට හරි සාංගික දානයක් දීපන් ඒකෙත් ආනිසංස හම්බ වෙනවා කියන්නේ. ඒ හොඳ වලව්කාර හාමුදුරු කෙනෙක් වලව්වේ හාමුදුරු කියලා නේ කියන්නේ. පන්සලේ හාමුදුරු දන්නවලු පිස්සයි කියලා. ඉතින් ගිහිල්ලා දාන දෙන තරම් දෙයක් නැතිලු. බාස්කට් එකට දාන එකක් යවනවලු වැඩකාරයා තේ. එක දවසක් ඒ වන්සයා ගිහිල්ලා දාන එක අරගෙන ආවලු. බලු කොහොමද කන්න දෙන්නේ ආව මහත්තයෝ මං යනකොට හාමුදුරු බිලි බානවා කිව්වා. ඉතින් මොකද උනේ කියලා මං එනවා දැකලා විදහාට බෙලි පිට පයෙන් පාගෙන ඇයි ළමයා ආවේ කියලා ඇහුවලු. ඊට පස්සේ කිව්වලු යකෝ ගිහිල්ලා දීපන් ඒ බය ලැජ්ජාවත්ම දැයි උඹ දැක්කට පස්සේ බිලිපිත්ත පාගගෙන නිකන් හිටියා ඒකට වැඳලා බත්තිය ගිහිල්ලා දීපන් කිව්වලු එහෙමයි මේක අවුරුදු 2600ක් ඇවිල්ලා තියෙන්නේ එහෙම නැත්තම් එහෙම මේ අන්ධකාරයේ මේ ගමනේ එන්න බෑ ඒ නිසා අගාරා අනගාරාච උභවඤ්ඤඤ්ඤ නිස්සිතා ආරාදයන්ති සද්දම්ම යෝගක්කේ මං අනුත්තරං සංඝයා දිහාවට ගිහිය ආරාධනා පූර්වක වෙන්න සාදර වෙන්න ඕනේ ගියදියාවට සංඝයා සාදරේ මේ මිනිස්සුන කොච්චර බැන්න කන්න දෙන්නේ මේ මිනිස්සුනේ ජීවපසේ දෙන්නේ අම්මා අප්පටවත් දෙන්නේ නැද්ද ඒවල් අපට දෙනවනේ මේ දෙකල එකතු වුණොත් ආරාධයන්ති සද්දම්මයි යෝගක්‍යමං අනන්තරං දෙකොල්ලම ධර්මයේ නාමයෙන් මේ අත්‍යනත ගත්තොත් යෝගක්‍යමයේ අනුත්තර වූ යෝගක්‍යමයටපත් වෙන්න පුළුවන් ඒ නිසා මේ වගේ දේවල් අපි මේ සාකච්ඡා කරන මම මේ ඒකේ නා දකින්න තු මම බැන්නට එහෙම දෝෂයක් කියන කතා කරනව නෙවෙයි භාවනා කරන අපි ওই වල්පල් ඇලි වලට ඔළුව දාන්න නැතුව අපි බලන්න මේවා එනවා හිතට ඒක වළක්වන්න බෑ අපිට වෙනදාට වැඩිය උද්දන් වුණාට පස්සේ එනවා ඒ සතියෙම ප්‍රපංච නොකිරීම හරහා මඤ්ඤණ නොකිරීම හරහා නෝපන කුසල අනුතනෝපදලා ඕක කාගෙන වසාගෙන ඉන්න එක තමයි භාවනාව කියන්නේ නැත්නම් සදාචාරය කියන්නේ හරි හන්දනේ ඊළඟ ප්‍රශ්නේ ගරුතර ස්වාමින් වහන්සේගෙන් අවසරයි අද උදේ පරයන්කේ වාඩි වී මූල කර්මස්ථානයේ දෙස බලා සිටීමි.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 ඉතින් කොහොමද මම මේවා යොදවන්නේ? මට හිතිලෝ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඔයෙන්නෙත් නැහැ. ඉඟිපිඟි කරාවා කිවට කරන්නෙත් නැහැ, නොකරාවා කිවට නොකර ඉන්නෙත් නැහැ. මට ඉවතන සාකච්ඡා කරන්න පුළුවන් වෙලාවක් ලැබෙනවත් වෙනව නොවෙන්න අපේ නිසා මතක තියාගන්න මේවා ධර්මානුකූලවක සිද්ධ වෙනවා.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 ඇලි මුගටියා ඉන්නේ මුගටියාගේ කරපිටිලු ආපු ගමම ණය වගේ දෙකට කඩලා දානවා. බෙල්ලෙන් කඩලා දානවා. ඉතින් ඇලි මුගටියා එනකොටම ණයා දන ගන්නවලු වැඩේ හරි. ඒ වගේ තමයි සතිය එම්බත් කරාට සතිය ඇලිමුකට යට ඉඩ අරිනවා. ඇලිමුකට ඇවිල්ලා වැඩේ කරනවා. හැබැයි මම දැක්කා ටීවී එකේ YouTube එකේ එහෙම ඇලිමුකටියක් නෑ මුකටියම තමයි නෑ මරන්නේ.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 ගහේ ඉඳලා වැටෙන එක. ඒකට යන්න පාර හරි කියලා විතරක් විශ්වාස කරගන්න. ඒක හොඳටම ෂුවර්. මේ තුනෙන් කොයි එක කොයි එක ඉස්සර පස්සට වෙනවද කියලා ඒකේ නෑ කිසිම ධර්මතාවයක්. මේ ටික දිහා හොඳට බලහන මට ඒකට සැලෙන්නේ නැතුව ආතතිගත වෙන්නේ නැතුව අසහනපත් වෙන්න බැරි නම් එහෙනම් අපි ගොඩ. මීළඟ ප්‍රශ්නේ අහ හොඳට මේ ප්‍රශ්නේ ඇල්ලත් තිබ්බ සැලිසරේ ලාභන්නේ ඔව්. නෑ ඇත්තටම ඉතින් ඒකත් අර දැන් මේ බලන්න ඕනේ මේට ඉස්සෙල්ලා දවසක භාවනා කරනකොට එක බලන මේ පළවෙනි අත්දැකීමද ඒ ඒකනම් අලුත් ඒක දෙදාට ලොකු සතුටක් ඇති වෙනවා එතකොට විනාඩි 45 50 60 යන්න පුළුවන් එහෙම නැති දවස්වල තමයි විනාඩි 10න් 15න් ඔය ඔල්ලෝසු බලන හැංගීම එන්න පුළුවන් ඒක විනාඩි 10න් යනකොට 45න් 50න් ඉන්නේ කොහොඳයිනේ අන්නේ විදිහට මේකේ එක ජවනිකාවක් කරන්න විග්‍රහ කරන්න හැදුවට ওই ජවනිකාව ඊගාව දවසේ නැහැ. එක එක දවසට පොඩි ගමනක් තියෙනවා මේකෙන් මේකට තල්ලුවක් තියෙනවා. මේ වගේ নানা ආකාර වෙනස්කම් ඉරියව් මාරු කිරීම, වෙලාව බැලිලි, කාලසටහන් කඩා ගැනීම වගේ සිද්ධ වෙනවා. එnde ende ende ende ප්‍රතිතද කරගන්න එකයි තියෙන්නේ. එnde ende tighten balls and nuts engine එක වැඩ කරනකොට හෙල්ලෙනකොට හෙල්ලෙනකොට පොඩ්ඩක් තද කරතයි.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 කියන්නේ හිත බොහෝ දුරට ගියා නම් ඒක දිහා බලන එකයි විපස්සනාව කියන්නේ නේද හැමදෙන්නේ. ඇත්තටම කියනවනම් ඒ වෙලාවට ගියයි කියලා දැනගන්න ගිහිල්ලා ආවට පස්සේ. ගිය වෙලාවේදී අපිට මේ පිට යන ගඳ අරිම කියලා දැන් නමුත් අර මෙතෙක් කරපු භාවනාවේ බයලජ්ජාව නිසා තිබිය යුත්තේ සතියේ පිට ගියා කියලා Tamanට පොත් ලැබීමක් බුක් කීපින් එකක් යනවා. මේක feasibility stage එකක් අපිට තොරතුරු ලැබෙන වෙලාව. මේ තොරතුරු පුළුවන් තර ලැබුණාට පස්සේ තමයි මම කියන්නේ මොන જાති කෙනෙක්ද කොයි වෙලාවට ගියොත් සත්‍ය සිහිවිලි වැඩි වෙන්නේ දැනගත්තේ කොයි වෙලාවද කියලා විස්තර ලැබෙන. ওই විස්තර ලැබෙන වෙලාවේදී ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්නේ නැතුව ඔය දිගට කරගෙන යන්න අවසාන ලිය තියෙන විදිහට කොයි වෙලාවකෝ ඒකෙන් නැත කරලා හතියට ගන්න පුළුවන් නම් ඒක 100 100ක්ම yes කියලා තමයි කියන්නේ. ඒක තමයි වෙන්නේ. මීළඟ ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ දානයක් දීමේදී බලාපොරොත්තු ඇතිව දීමෙන් ඒ නීච දානයක් ලෙස ඔබ වහන්සේ දේශනා කළේ. යමෙකු ධර්මාබෝධයේ පිරිස දානයක් දීමෙන් මෙහි වෙනසක් තිබේ. ඒ නීච වෙන්නේ තණ්හා මාන දිට්ටි නැත්නම් ආමිෂය ආපහු ලැබීම බලාපොරොත්තු වීම තමයි නීච වෙන්නේ.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 ඒකට දෙන ලේබල් එක මේකයි නැත්නම් අර්ථකථනය මේකයි කියලා අපිට සම්මුතියක් තියෙනවා තේරවාදී. ඉතින් ඒක දැනගෙන ඉන්නවනම් එයාට තව කෙනෙක් නතු කියතයි හරි මේ මේකක් වෙනවා. ඒකට මේ නම ඔබේ ඉබුරුම් පණ්ඩිතසාරිගේ දේශනාවේදී තියෙන මේ අපුදුමාකාර ලස්සන pāli වචනයක් කරගන්නවා. දැන් මේ සැරේ ගියාට පස්සේ කිව්වා සුඛය අපි බලාපොරොත්තු වෙනවා. භාවනාදී සුඛ විශේෂයක් ලැබෙනවා අපිට. ඒකට ලැබෙන විශේෂ ලැබෙන සුඛයට බාහනන සුඛ විශේෂ කියලා කියන්නේ. ඒතර සුඛයයි විශේෂ සුඛයයි අතර අර විශේෂ කියන පදේ දැම්මනදී ඒක කලින් සාකච්ඡා වෙච්ච concept එකක් නේ. අහනකොට හිතෙනවා අඩේ මන් දැන් හිතේ සුඛේ විතරනේ. දැන් සුඛ විශේෂ જાතියක් තියෙනවා නිර්ආමිෂ සුඛේ. කියලා ඒ ඒවට දෙන නංවණන් අරා අපිට අර සාතික වීමක් තහවුරු වීමක් වෙනවා. ඒ නම දුන්නත් නැතත් ඒ පිපුණ මලේරුව ඒ මල දනීදෝ මල කිදුවේ උඹ ඇඩරුව බලන්න එපා කියලා ඒ ළමයා ඒ නාඹර වයසට එනකොට ලස්සනයි.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 මොකද සෝපා කියන්නේ එහෙම අපි ධර්මීකරණ ගත්ත කෙනෙක් නෙමෙයිනේ. ඒ කුමාර පඤ්ඤාවේ අහන්නේ ඒක නාමකෙන් දුක නාමකෙන් පොත බලලා නෙවෙයි උත්තර දෙන්නේ. ඒක නිසා දැනගෙන උත්තර දුන්නා. ඇත්තටම අජුවයි එතන. දැනගන්න නැතුව දුන්නා නම් ඔරිජිනල් නේ. සෙකන්ඩ් හෑන්ඩ් බඩු නෙවෙයි.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 හැබැයි අපිට හිතෙන්නේ සතිය නැති වෙලා. එහෙම නැත්තම් පැටලිලා කියලා නෑ ඒක ඒ වෙලාවේ වෙච්ච ඒවා 100%ක්ම කියන්න පුළුවන්. ඒක නිසා near death experience ඒ නැත්නම් ඔය accident වෙච්ච මිනිස්සු සතිය පිටවල නෙවෙයි. ඒ වෙලාවේ ඒගොල්ල කියනවා ඒවා slow motion යන හැටි.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 තමන් පිච්ච අමුණුත් හොඳයි. ගැටපිච්චෙන් කරන එකත් හොඳයි. ඒක නිසා මේ ඒ සංසන්දනාත්මක වටනකට කියන appropriate technology කියලා ඒක දන්නේ නැති වුණොත් අපිට හැම මූලධර්මයක්ම ඇණයක් වෙනවා. ඒ තියෙන ප්‍රසස්සතාව වෙනකන් අත් දෙක බැඳගෙන ඉන්නවා මේ සක්මන මට්ටම් මදි. <laughs> සක්මන පොඩ්ඩක් ඇලයි.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 ඒ පටන් ගන්න දෙන්නේ තණ්හා එතනත් තණ්හාවකට බැඳෙයි. එතෙන් තමයි බුදුරජාණන්සේ මේ මේ අනුපොබ්බි කතාව පටන් ගන්නේ දානෙන් තමයි. ඒ මොකද ඒක කාටත් තේරෙන භාෂේනේ. කෑම කතාවනේ. ඒකෙන් තමයි කොච්චර නිවන් ලැබු කෙනෙක් Taman ඉදිරියටපත් උනත්, يعني බව කොච්චර පිංටි වුණත් පටන් අර ගන්නකොට ආනුපුබ්බි කතාව දාන කතන්, සීල කතන්, සග්ග කතන් ආදී ක්‍රමෙට තමයි යන්නේ.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 බෑ අන්තිමට යනකොට ඌට ගා ගන්න බැරි එකක් ගිල ගන්න බැරි එකක් දෙනවා. එයාටත් අභ්‍යාසයක් තියෙනවා. ඒක නිසා මේ පරාසය මේ පැය ඇතුළත කොටු කරනවා කියන එක බුදුසසුන කියනවා අමාරුම. නසුකරම් ආනන්ද පරේසන් ධම්මං දේශේතුම්. බෑ ආනන්ද අනුන්ට බණ කියනවා කියන එක ලේසි නෑ. ආනන්ද කියන්නේ ආමතු කියන්නේ උත්තාම දක්ෂ නෙමෙයි. බුදුරජාණන් කියන්නේ ධර්ම ධර්මේශ්වර. ඒත් කියනවා බණ කියන්න බෑ මොකද තමහරු මේ බාලාන්සින්ගමයි අල්ලන්නේ. ඒ පිරිසෙම ඉන්නවා මැදින් අල්ලන කෙනෙක්. ඒ පිරිස මේ ඉන්නවා කෙලවර බලාපොරොත්තු වෙච්ච කෙනෙක්. මේ තුන් දෙනා සන්තෝෂ කරනවා කියන එක එලහරකයි මීහරකයි අරගෙන ආණ්ඩ හදනවා. එලහරක ගොඩට හදිනවා මීහරක මඩට හදිනවා. ඒ ඊය ගෙනියන්නේ කොහොමද? ඒ නිසා බණ කියනවා කියන එක ලේසි නෑ. කොච්චර බණ කිව්වත් බයියක්. ඒ නැති ලෝකේ අනින්දිත මොන જાතියෙන් කිව්වත් ඒ බණ කියන හමුරන්න බැන්නේ නැත්තම් ඒ වස් වදිනවා. වස් යන්නේ කවුරු හරි බනින්න ඕනේ ඒක.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 උදේ පාන් දැන් මේ මේ පටියේ මුල කිව්වේ මම දන්නේ අනුලා කියන ගණන් ගන්න පුළුවන් ගෑණියක්ද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒ කිව්වේ ඒක තමයි. ඒක නිසා අපි එහෙම කියලා යන්න. මම හිතන්නේ ඒ ගැන තව ප්‍රශ්න තියනවද නැහැ නේද? තව හපු යෝගාවචරය මං හිතන්නේ ඒ ඔළුව උසයි කියලා. <laughs> ඒ නෝනා කියපු ටික ඇහුණා නම් ආය ප්‍රශ්න අහන්නේ නැහැ. නෑ ඇත්තටම ප්‍රශ්නයකට හරස් ප්‍රශ්න දෙනවයි උත්තර දෙනවයි කියලා කියන්නේ බෙල්ල ගහලා ගියා තමයි ආයේ උසාවියේ නැගිටලා ගත්තොත් යා ඉවරයි. ඔන්න මයික් එකද? නෑ මං කියන්නේ ඒකයි මං කියන්නේ මේ ප්‍රශ්න නගපු එකන තව ප්‍රශ්න තියෙනවද කියලා මේ මේ ප්‍රේමහ ප්‍රශ්න කියන්නේ තිබුණත් එකේ කොලූසන් නැහැ කියන එක මං කියන්නේ. හරි හාමුදුරනේ තව ප්‍රශ්න දෙකයි දෙන්නේ මතක් වුණ එකක් නිසා මම කිව්වේ මේ මට හිතුණා දැන් මේ සතිය බලවත් වෙනවා කියලා කියන්නේ බලවත් වෙන්නනේ ස්වාමීන් වහන්සේ හැමතිස්සෙම අනුශාසනා කරන්නේ එතකොට දැන් අපේ අපි දැන් අසකන්නාසේ ඉන්ද්‍රයන් අපි මඩ පවත්නවා මනෝද්වාරයක් මඩ පවත්නවා එතකොට අපිට මට මතක් වුණ එකපාරටම මේ මම අහලා තියෙන ධර්මයෙන් අර තවත් ධර්ම අපිට වැඩෙනවා ඒ වෙලාවෙම.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 සද්ධාව ආවිස්තර කරන්නත් පුළුවන්. නමුත් මේ සතිය සතිපට්ඨානය ਸਰවචනසිකේ දේශනාවල විශේෂ තැනක් කරන් තියෙනවා. අපි දන්න සතිපට්ඨාන සූත්‍රය කිව්වත් මිනිස්සු සාදු කියනවා. ඒ මොකද හේතුව බුද්ධහගම උනත් නොඋනත් ගෑනු උනත් පිරිහුණත් සද්ධාව තිබුණත් නැතත් ඕනම කෙනෙක් සුදුසෙක් සතියට. ඉතින් ඒක ගත්තට පස්සේ පංගු peeri වාග ભેද මොකක්වත් නැහැ.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 ඊටා හොඳින් එය ක්‍රියාත්මක විය. සාමාන්‍යයෙන් සක්මන් භාවනාවේදී සිත යටි කය දෙස බැලීම සිදුවද මෙහිදී උඩුකයද හුස්ම සමග ක්‍රියාත්මක විය. මේ සාමාන්‍යයෙන් පරියංක භාවනාවේදී බෙන්නව වෙනසක්ද විය. පරියංක භාවනාවේදී හුස්ම රැල්ල දෙස බලාගෙන සිටීම සිදුවේ. එහෙත් සක්මන් භාවනාවේදී එලෙස නිසල්මනේ බලාගෙන සිටීම නොව සිදුවන දෙයක් අනුකරණය කිරීමක් ලෙස සිදුවේ. එමෙන්ම මනසට ද්විත්ත ක්‍රියාවක් ක්‍රියාවලියක් හසුවේ. මේ නිවැරදි ක්‍රමයේ ලෙස සැලකිය හැකි හැකිය. මේ පිළිබඳව ඔබ වහන්සේගේ අනුශාසනා වැදගත් වේයයි සලකෝ නිසා ඉදිරිපත් කළෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිරෝගී සුවත් වේ. ඉස්ලාම අර ධක්මනේ සතිය පිහිටියට පස්සේ හිත නිකන් අර කටුකොලක් අස්සේ රින්ගන ගිය එකනා වෙල්ෙලියකට ගියා වගේ විවිධ විකල්ප ක්‍රම එන්න පටන් අර ගන්නවා. රූපයක් බලන ගමන් සතිය පිහිටවන හැටි හිතවිලි ටිකක් තියෙන ගමන් සතිය පිහිටවන හැටි සද්දයක් අහන ගමන් සතිය පිහිටවන හැටි නැත්නම් අත් දෙක වැනෙන ගමන් සතිය පිහිටන හැටි හුස්ම පිහිටන ගමන් සතිය පිහිටන හැටි මෙහෙම එන්න එන්න පටන් ගන්නතර පස්සේ මේක කිසිම සීමාවක් නැහැ කොච්චර හරි ගිහිල්ලා මේ ඔක්කොමත් මේ නිකන් සාමාන්‍ය පාර කයිනක යනකොට වගේ වෙද්දී සම්පූර්ණ සියල්ල අනායාසයෙන් සිදුවෙන තැනට යනකම් යන්න පුළුවන් සතිය මේ සක්මනේ පටන් ගන්නකොට තමයි අපි අඩු ගන්න බාම දකුණවත් කරගන්න බැරුව ඉන්නේ ඒකේ මේ සීසන් වෙනකොට ඒකට හුරු වෙනකොට හිත සෙල්ලක්කාරකම් කරනවා.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 ඒව මේ ආගන්තුක පැමිණෙන ඒවා ඒව අභිරමණය කරන්න යන්නේ තිකම නම් හිතන්න පුළුවන් මතන මුලින්ගෙන જાති විතක්ක ඔබම ජවාදික දේවල් ඒව අපිට විදර්ශනා කරන්නවක්වත් මම මේ හිතවිලක ඉන්න බව දැනගන්නවක්වත් ඉඩ තියාගන්න නෙවෙයි එන්නේ. ඒව ගැන පශ්චාත්තාප වීම අමතර කෙලෙසයක් කියන එක විතරක් කියයි. නෑ මම මම කිව්වේ හැමදේ දැන් අර විතක්ක ਵਿਚාර හැලිලා ප්‍රීති සුඛ අවස්ථාවේ එනකොට සිතුවිලි එනකොට. ඔව්. ඒවා දිහා බලන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ තමන් තමන් ඉන්න පදනමේ හොඳටම ස්ථිර වෙලා එතකොට ඉන්නේ. එතකොට හිතවිලි තියෙනවා. නිකම් මේ මේ ලාවට එනවා.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 හැබැයි ඉවරයක් නැහැ කොයි වෙලාවෙත් ඒගොල්ලෝ ඇවිල්ලා හොල්මන් කර කර ඉන්නවා. අපේ ශේෂ්ත්‍රයේ බලේ බලාධිකාරිය අපේ ජුරිස්ඩික්ෂන් එක අඩුනොත් ඒ ළඟටම එනවා. අපි හොඳ බලවත් සතියක ඉන්නවනේ ඒගොල්ලෝ ඈතට යනවා. හැබැයි ඒකේ ලැජ්ජ නැහැ. ඔච්චර කෙරුවකත් පැත්තකට ලයින හැබැයි ඒගොල්ලෝ ගෙට ගෙවදින්නේ අපි ගිහිල්ලා අත දුන්නොත් තමයි.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 හොඳ තැනක ඉන්නේ. ඇවිල්ලා ඉන්නේත් වැදගත් 아무තෝ. නමුත් ප්‍රධාන 아무ත කොන් වෙලා. ඉන්නේ ඔක්කොම වැදගත් 아무ත. නමුත් ප්‍රධාන 아무ත එක්ක ඉන්න. ඒ නිසා මේ වෙලාවට කරන්න තියෙන්නේ අර ආයන්න ආයන දන්නේ කෙනෙක් වගේ ප්‍රධාන 아무ත තමයි මෙනෙහි කරන එක තමයි. ආස්වාද ප්‍රසආස වශයෙන් මෙනෙහි කරන්නේ කරන්න ඕනේ. එතකොට එතකොට එන්නේ නැතුව අරින්නේ මේ ධර්ම කරුණු. එහෙම නැත්නම් කාට හරි සුභ සිද්ධිය හදන දේවල් තමයි. ඒවා ඥාති විතක්ක, ජනපද විතක්ක, අමර විතක් මොනවා හරි වෙන්න පුළුවන්. හැබැයි ගෙට ආපු ගමන් ඔටුව ගෙට ගියා වගේ සම්පූර්ණම වනසනවා. ඒ නිසා ඒ වෙලාවේදී ඒ එන ධම්මොද්දච්ච පහන ක්‍රමය කියලා හතරවෙනි ක්‍රමයක් සරුවචාන්සේ දේශනා කළා තියෙනවා. ඒකෙදී කරණ තියෙන්නේ අර ඉස්සල්ලාම දැස සත්‍ය පීඨවන්න හදනකොට මූල කර්මස්ථානයේ ඉස්මතු කරගන්න අපි මෙනෙහි කිරීමක් කරලා පුරුදු වුණාද? විතක්කයක් කරලා පුරුදු වුණාද ඒක මේ වෙලාවේදී කරනවා එදා කිරුවේ නීවරණ අයින් කරන්න. දැන් කරන්නේ පිං හිතවිලි අයින් කරන්න. ධර්ම කර්ම අයින් කරන්න. මොකද ඊට වැඩිය වටිනවා මූල කර්මස්ථාන. එතෙන්දී යෝගාවචරය කරනවා දැහැහෙන්න කරනවා. මැටි කියන්නේ රාත්තල් ගන්න දන්නේ නැතුව කරනවා. ඒක ලියලා පොතුත් ලියනවා. මේ මේ හුඟක් පොත් පොත් ලියලා තියෙන්නේ බාගට තැම්පිච්ච ආල තමයි.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 මෙසේ වෙනත් සිතුවිල්ලක සිටි බව දැනගත හැකි වූයේ විනාඩි කිහිපයකට පසුවයි. කරෝල ගඳ වදිනකොට. සිතුවිල්ලකට ගොස් මූලික කර්මස්ථානයට එන විට සමාධිය අඩුවීම ඊතා සුළු වශයෙන්ුයි සිදුවන්නේ. මෙය සිතුවිලි හා කල්පනා කිරීම විදර්ශනය කරන්නේ කෙසේද? මේ විස්තරය අනුව අප අප කෙරේ අනුකම්පාවෙන් සිළු දෙනාගේ යහපත සඳහා කමඨහන් දෙනු මැනවේ.